නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන කායානුපස්සනාව. මේ කාරණාව ගොඩාක් වැදගත් වන්නේ අපේ පුතුජන ස්වභාවය සම්මා දිට්ඨියකට පත් කර ගැනීම සඳහා. අද වර්තමානයේ ಗುಣධර්ම වඩන ගොඩාක් තාපසවරුන්ට වැරදිච්ච එක තැනක් තමයි මේ නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියන්නේ මොකද්ද කියලා දැනගන්න විද්‍යාවක් ඕනේ. විද්‍යාවක් නැති තැන නිවැරදි දැක්ම අඳුන ගන්න බෑ. වැරදි දැක්මයි නිවැරදි දැක්මයි වෙන් වෙලා අපට පේන්නේ ඒක දෙක අතර තියෙන පරතරය අපට වැටහෙන්නේ අපි තුල විද්‍යාව තිබුණොත් විතරයි. ඒ විද්‍යාව අපි තුල නිර්මාණය කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි දන්නවා <clears throat> සම්මා දිට්ඨිය, සම්මා සෝතය, සම්මා ජීවය, සම්මා කම්මන්තය, වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය මෙන්න මේ කියන කරුණාකාරණා හැම එකක්ම ඒ අට ආකාර මාර්ගයේම අපි වෙන වෙනම දැනගෙන හිටියට ඒකේ අර්ථය දැනගෙන හිටියට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ක්‍රමවේද හට පිළිබඳව මනා අවබෝධයක් හිටියට කෝ අපි තුල තාම අවිද්‍යාව පාවෙලා නැහනේ අපි තුල තාම ඒ විද්‍යාව පරිපූර්ණ වෙලා නැහනේ මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ආර්ය ශ්‍රාවකයා තුළ තියෙන දෝෂය කියලා බැලුවාම එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුනගෙනත් නැහැ. එයා තුළ තියෙන විද්‍යාව අවිද්‍යාව අඳුනගෙනත් නැහැ. එහෙනම් සම්මා දිට්ඨියෙන් යම්කිසි කෙනෙක් මේ ලෝකේදී ආ දකින්නකොට නිවැරදිවම ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි මේ වැඩෙන්නේ. මම වඩන දේ තුළ ප්‍රගුණ වෙන්නේ, දියුණු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැනගන්න නම් මේක සතර සතිපට්ඨානය කියන දෘෂ්ටියෙන් දකින්න ඕනේ. ඇයි අපි මේකට දෘෂ්ටිය කියලා කිව්වේ? ඒක මේ ලෝකයේ තියෙන වටිනාම සම්මා දෘෂ්ටි හතරක්. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන සතර සතිපට්ඨානිය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටි හතර. ඒකට කියනවා සම්මා දෘෂ්ටියේ උපරිමය කියලා. මේ දෘෂ්ටි වලින් තොරව මේ ලෝකේ කිසිම කෙනෙකුට නිවන් දකින්න විදියක් නැහැ. ඒකායන මග්ගෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් මේ කායානුපස්සනාවට අනුව අපි මේ සතර සතිපට්ඨානය ඒක තුළ තියෙන පිළිවෙත අපි පුරුදු පුහුණු කරනකොට අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකට අනුව වඩනකොට පුහුණු කරනකොට ඒකට අනුව ජීවත් වෙනකොට මෙන්න මේ කියන ධර්මයේ වැඩෙනවා අද අපේ පුතුජන ජීවිතය තුළ අපට දුක අනන්ත අප්‍රමාණ වැඩි වෙලා තියෙන්නේ දවස ගානේ ප්‍රශ්න අපේ ජීවිතේ වැඩි වෙන්නේ මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අඩුපාඩු නෙමෙයිද කතා කරන්න දන්නේ සිද්ධියක් හිතන්න දන්නේ නැහැ, ඇසිරෙන්න දන්නේ නැහැ, ක්‍රියා කරන්න දන්නේ නැහැ. සිද්ධියක් වුණාම ඒක නිවැරදිව දකින්න දන්නේ නැහැ. මෙන්න මේකේන අඩුපාඩු තමයි අද ලෝකේ සෑම මිනිසයාටම දුකයි ප්‍රශ්නයි ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නේ. එහෙනම් අද අපේ විශේෂයෙන් මේ සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි නොදැනුවත්ව ඉබේම වැඩෙන මේ කායානුපස්සනාව කියන්නේ කොමක්ද කොහොමද ඒක වැඩෙන්නේ කියන කාරණාව අපි දකින හැම දෙයක් තුළම අපි මේ දකින්නේ පටවියක් නම් භෞතිකයක් නම් ඒක ඒ භෞතිකයට අනුව නේද අපි දකින්නේ මෙන්න මේ මේකක් දකිනවාය කියලා අපි දැනගත්තාම ඒ දිට්ඨිය තුල ඒ නිවැරදි දැක්ම තුල කායානුපස්සනාව වැඩෙනවා කෝපය ගන්න කෙනා මොකටද පිඟාන කියලා කල්පනා කරන්නේ පාත්‍රය ගන්න කෙනා එක ඇතිලිය කියලා මනේ කරන්නේ ඇයි? පාත්‍රය පාත්‍රය වශයෙන් දැක්කාම, කෝපය කෝපය වශයෙන් දැක්කාම, පිඟාන පිඟාන වශයෙන් දැක්කාම, ආසනය ආසනය වශයෙන් දැක්කාම, සිවුර සිවුර වශයෙන් දැක්කාම, දැන් ඒ භෞතිකයට අනුව දැක්ක නිසා දැන් වැඩෙන්නේ කාය අනුපස්සනාව. අපි මේ ලෝකයේ කිසිම දෙයක් වඩලා නැත්නම් අපිට මේ කිසිම දෙයක් වැඩිලත් නැත්නම් තාම අපිට දුක විතරනම් උරුම වෙලා තියෙන්නේ පළවෙනි ප්‍රාථමික පියවර තමයි මේ කියන කායානුපස්සනාව. දකින දේවල් කර්මානුරූපයේ දැකීම ස්පර්ශයෙන් දැකීම හේතුඵල ධාමෙන් දැකීම අනිච්ච ධර්මතාවයෙන් දැකීම මෙන්න මේ කියන එක එක විවිධාකාර සම්මා දිට්ඨි වලින් දකින එකත් නිවැරදි. හැබැයි ඒක දකින විශාල ප්‍රඥාවක් ඕනේ නේ. හේතුඵල ධාමෙන් දකින්න නම් හේතුව තුල තියෙන ඵලයත් ඵලය තුල තියෙන හේතුවක් අවබෝධ වෙන්නේ නැතුව ඒ විද්‍යාව නැති කෙනෙකුට කවදාවත් හේතුඵල ධාම පේන්නේ ඇයි හේතුඵල ධාම කියලා කියන්නේම ඒක මහා විශාල ප්‍රඥාවකට ගෝචර වෙන ධර්මතාවයක්. ඒක වඩපු ශ්‍රේෂ්ඨ ආර්ය කෙනෙක් හිටියා අපි හැමෝම අඳුරන කෙනෙක් ඒ උත්තමයා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. හේතුඵල ධාම තමයි උන්වහන්සේ පුරුදු පුහුණු කළේ. හැමතැනම තියෙන හේතුඵල ධාම ඵලයක් නිර්මාණය වුණා නම් හේතුවක් තියෙනවා හේතුවක් ක්‍රියාත්මක වෙනවා නම් ඵලයක් හැදෙනවා කියන ධර්මතාවය තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක රාතන් වහන්සේගෙන් ආගෙන උන්වහන්සේක පුරුදු කළා පුහුණු කළා හැබැයි විනාඩි 5න් 10න් රාත් වෙන්න බැරි වුණා මොකද හේතුව ඒ ඒ කාරණාවට ගොඩාක් ප්‍රඥාව ආයෝජනය කළ යුතුයි. දැන් බලන්න සෝතාපන්න ඵලයේවත් නැතුව ඔය කකාබිබි පංචකාම පිනෝ පිනෝ පෝසත් වෙන්න සැප විඳින්න උත්සාහ කරන අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩපු මේ කමඨාන පුරුදු පුහුණු කරනවායි කියලා කියන්නේ අපේ සීමාවට වඩා එකක් නෙමෙයිද මේක. ඒකයි කියන්නේ පමණ දැනගෙන කටයුතු කරනවායි කියලා ලද දෙයින් සෑයීමටපත් වෙනවායි කියලා. අපේ ප්‍රඥාවේ තරමට ගැළපෙන එකක් නෙමෙයි මේ වඩන්නේ. අපට වැටහෙන තැනින් අපි සෑයීමටපත් වෙලා නෙමෙයි මේක පුරුදු පුහුණු කරන්නේ. අපිට ගෞතම බුදුහාමුදුරුව වඩපු දේ අපට අවශ්‍යයි. කාශ්‍යප බුදුහාමුදුරුව දේ බුදුහාමුදුරුව කොහමද බුදුනේ අන්න ඒක අපට වඩන්න අවශ්‍යයි. ආනන්ද තෙරුන් වහන්සේ මේ මතක තියාගත්ත මතක සත්‍ය අපට අවශ්‍යයි. ඒ නිසා සෑම දෙයක්ම කටපාඩම් කරලා පොත් කරනවා. ඒ කාලේ දෙනමක් හිටියා. එක නමක් තමයි අග්‍රසාවක ආනන්ද හාමුදුරුව අනිත් එක්කෙනා තමයි පෝටලේ මහරහතන් වහන්සේ. හැබැයි මේ මහරහතන් වහන්සේ රාත් වෙන්න කලින් කෙරුවෙත් අපි කරපු දෙයම තමයි ඔක්කොම කටපාඩම් කරන එක ත්‍රිපිටකෙම කටපාඩම්. ත්‍රිපිටකයට කටපාඩම් වෙච්ච ස්වාමින්වහන්සේලා දෙනමක් හිටියාම ඇයි අපිට සෑයීමටපත් වෙන්න බැරි? තවත් නිර්මාණය කරන්නේ ඇයි? එහෙනම් මේ ලෝකේ අනිත් අය මොනවද කළේ? කලින් මොනවද කළේ? සාසනවල මොකද්ද කළේ? අන්න ඒ හැම දෙයක්ම අපි කරන්න හදනවයි කියලා කියන්නෙම අපේ සීමාවෙන් එහාට ගියා අපේ. අපේ නැනනුවනට පමණ තේරෙන දේ නෙමෙයි අපි වඩන්න යන්නේ අපට නොතේරෙන එකයි මේ වඩන්න යන්නේ එතන වැරදුනා ඒ ඒ වැරදිච්ච කට්ටිය ගොඩාක් අය ඉන්නවද වර්තමානයේ අපට තේරෙන දේ අපට හැයෙන දේ අපට වැටෙන දේ අපට අවබෝධ වෙන දේ කවදාවත් වඩන්නේ අපට කවදාවත් තේරෙන්නේ නැති දේ කවදාවත් අවබෝධ වෙන්නේ නැති දේ විශාල ප්‍රඥවතුන්ගේ මා බෝධිසත්ව පාරමිතා පුරපු කට්ටියට තේරෙන අවබෝධ වෙන දේ අපි වඩන්න යනවා අපට වැරදුනා මෙන්න මේ දෘෂ්ටිය මෙන්න මේකෙන අනාබෝධය නිසාම සංසාරයේ බව ගානක් යනවා හේතුව එයාට වැඩෙන්නේ නැති එකක් එයා වඩලා කාලේ කනවා තේරෙන්නේ නැති එක තේරුම් ගන්න යා කාලේ කනවා. අවබෝධ වෙන්නේ නැති එකක් අවබෝධ වෙන්න අනන්ත ප්‍රමාණ මේකේ ඉපදෙනවා. බලන්න මොනතරම් මෝඩකමක්ද මේ කරන්නේ. ඇත්තටම මේ කියන මාර්ගය තුල අපි ගමන් කරනවා නම් ඉස්සෙල්ලාම කායානුපස්සනාව මොකද්ද කියන එක වටා ගැනීම ගොඩාක් යාපත් ඒක ගොඩාක් ශ්‍රේෂ්ඨයි අපේ මිනිසත් භවයට පේන දේවල් හැමදේම පේන බව දැනගන්නවා. දිට්ටි දිට්ටි මතේ මේක තමයි අපේ දාරුකිරිය මහරහතන් වහන්සේ රාහත් වෙන්න වැඩුවේ. පේන දේ තුල තියෙන සියුම් ධර්මකාරණා තියෙනවා 84000ක්. හැබැයි 84000න් කැමැති එකක් තෝරාගෙන කැමැති එකකින් ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රම 10ක් ගෙන ඒකෙන් සම්මාදිට්ඨියකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට අදාළ ප්‍රඥාව අපිට තියෙනවද? ඒකේන මාර්ගය වඩන්න, ඒකේන අවබෝධයටපත් වෙන්න, ඒ දක්ෂකම අපි කල්ලාතෝ පුරුදු පුහුණු කරලා තියනවාද? මේ ගැන කවුරුත් හිතන්නේ නැහනේ. තියෙන්නේ වත්කම් රුපියල් 2000යි. හැබැයි 15000කට විතර එයා වියදම් කරන්න මානසිකත්වය දනවා. දැන් රුපියල් 13000ක යන ණය වෙනවා. ලැබෙන්නේ රුපියල් 8යි නම් රුපියල් 6න් වීදම එයා සම්පූර්ණ කරගන්න එපාය. හම්බෙන්න රුපියල් 8යි වියදම රුපියල් 20යි රුපියල් 12ක් හැම මාසෙම ණයයි දැන් මේක නෙමෙයිද අපේ ආධ්‍යාත්මික ජීවිතය බණක් ඇහෙනවා පැයක විතර ධර්ම දේශනාවක් ගුරුවරයා දේශනා කරන හැබැයි තේරුනේ නම් විනාඩි 10යි විනාඩි 50ක්ම තේරුන්නේ නැහැ එහෙනම් අපට ලැබුණ විනාඩි 10 නම් ඒ 10 ආයෝජනය කරලා අපේ ආර්ය ජීවිතය සම්පූර්ණ කරගන්න එපාය. ඒ ආයෝජනය තුලින් අපේ ගමන නිමා කරන්න එපාය. තේරිච්ච ඒ විනාඩි 10 වඩන්නේ අර නොතේරිච්ච විනාඩි 50 නැවත නැවත ශ්‍රවණය කරලා අනිත් අයගෙන් ඒකට උදාහරණ උපමා අරගෙන අපට තේරෙන්නේ නැති දේ අපට පුළුවන් විදිහට පටලලා තේරුම් අරගෙන ඔන්න ඔය විනාඩි 50 වඩන්න යනවා කෙනෙකුට හැයෙන්නේ එයාගේ පෙර හේතුවක් නිසාලු. ඇයිච්ච දේ තේරෙන්නේ ඒ පෙර හේතුවක් නිසාලු. තේරිච්ච දේ අවබෝධ වෙන්නේ වැටහෙන්නේ පෙර හේතුවක් නිසාලු. ඒ අවබෝධ වෙච්ච දේ වඩන්නෙත් පෙර හේතුවක් නිසාලු. ඒ වඩපු දේ ප්‍රත්‍යක්ෂ වෙන්නෙත් පෙර හේතුවක් නිසාලු. ප්‍රත්‍යක්ෂ වීම තුලින් එයා ආර්ය කෙනෙක් වෙන්නෙත් පෙර හේතුවක් නිසාලු. එහෙනම් මේ හැමදේම හේතුඵල ධාමට අනුවණම් ක්‍රියාත්මක වෙන්නේ කර්මඵල අනුවණම් ක්‍රියාත්මක වෙන්නේ එහෙනම් මට ඇයෙන දේ මගේ කර්මය, මගේ ඵලය, ඒක තමයි මගේ ධාරිතාව, ඒක තමයි මන් ලද දේ. මේ පුංචි අවබෝධය අපට නැහනේ. සම්පූර්ණ පැයකම දේශනාව වැටහෙන්න නම් පැයකම දේශනාව අවබෝධ වෙන්න නම් ඒ කර්මය අපට තියෙනවා. ඒ නිසා පැයක දේශනාව සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා අවබෝධ වුණේ විනාඩි 10 නම් අපේ සීමාව විනාඩි 10යි. එහෙනම් මේ ටික මට අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක අවබෝධ වුන්නේ නැත්තේ. ඇයි මේක නියතමානීව පිළිගන්නේ නැත්තේ? තේරෙන්නේ නැත්තේ? මෙන්න මේ කායානුපස්සනාව අපි වඩන්න ඕනේ අපේ ජීවිතවල අපට වැරදිච්ච කායානුපස්සනාවක් මේක. දකින්න හැම දේ තුළම දකින්න දේ පමණක් දකින්නයි කියලා කියන්නේ මොනතරම් සෑල්ලුවක්ද? ගලක් දැක්කාම ගල විතරක් දකිනවා. ගල දිහා බලාගෙන පෑ ගානක් හිටගෙන ඉන්නවා. මොකද්ද කියලා බැලුවාම මේ ගල ලක්ෂ 10ක විතර වසර කාලයක් ගියාන් පස්සේ මේක ගැලවිලා දිය වෙලා පොතු ගැලවිලා මේකේ හරටුව දියමන්ති වෙනවලු. ඒ දියමන්ති වල වටිනාකම ඒ කාලයට සාපේක්ෂව රුපියල් වලින් කොච්චරද කියලා ගණන් හදනවා. දැන් බලන්න එයා මානසික ලෙඩෙක් නේ. එයා ආර්ය කෙනෙක් වෙන්න තමයි ආවේ. දැන් එයා සුදුසුකම් ලැබලා තින්නේ මානසික රෝලේ ප්‍රතිකාර ලබන්න. මේක එයාට හදාලා නැති එකක්. මොන බුදු පියාණන් වහන්සේද දේශනා කරලා තියන්නේ අනාගතයට ලෝකාදන්න කියලා. මොන තථාගතයන් වහන්සේ නමක්ද කමඨාන් දීලා තින්නේ අතීතේ ලෝකාදන්න කියලා. කිසිම බුදුවරයෙක් අතීතයේ ලෝක හදන්න කමටහන් දීලත් නැහැ. අනාගතයේ ලෝක හදාගෙන සීන ලෝකේ පාවෙන්න කියලා කමටහන් දීලත් නැහැ. එහෙනම් දැන් මේ කරන්නේ අපි ආර්ය ජීවිතේට ගැලපෙන්නේ නැති එකක් නේ. වර්තමානයේ පවතින මේ ගල දකින්නේ අවුරුදු මිලියනකට පස්සේ තියෙන දියමන්තිය දකිනවා. මෙයව ගලේ බැඳලා තලන්න එපාය. මේ එහෙම කරාට එයාට ඒ අවබෝධය එන්නේ නැති වෙන්න පුළුවන්. එයා දඬුවම් ලැබිය යුතු කෙනෙක්. මොකද්ද ඒකට හේතුව කියලා බැලුවාම තපස්සරු පැමිණෙන්නේ නිවන් දකින්න පිරිනිවන් පාන්න. ඇයි මේ තපස්සරු වර්තමානයේ හඳුනාගන්නේ නැත්තේ? හැමතිස්සෙම තපස්සරු අඳුනගන්නෙම එක්කෝ අතීතය එම නැත්නම් අනාගතය. මගේ අවබෝධයට මගේ අත්දැකීමට මම දැකලා තියෙනවා අනන්ත අප්‍රමාණ තපස්වරුන්ට දඬුවම් ලැබිලා තියෙනවා යෝගිවරුන්ට දඬුවම් ලැබිලා තියෙනවා ගුරුවරයෙක් කට්ටියට දඬුවම් කරනවා වැලි මළු වලට වැලි අද්දවනවා. මුළු සේනාසනයටම වත් කරන්න කියලා රාජකාරියක් පවරනවා. චෛත්‍ය වත කියලා විහාර වත කියලා දානශාලා වත ඕදන්න ඕනේ, පියන්න ඕනේ, සුද්ධ කරන්න ඕනේ. රැහදවල් දෙකේම වැඩ ගන්නවා. මේවා දඬුවම්. පුංචි යෝගිවරු ඉන්නවා. පුංචි කාලේ තපස් රකින්න ගිය කට්ටියව ගහක බැඳලා තියෙනවා. මොකද්ද කියලා බැලුවාම යට එක තැන ඉන්න බැරියට දඟලනවා. පැය ගාණක් දවසට පැය 6ක් විතර බැඳලා තියෙනවා. ඇයි මේ වගේ බැඳලා ගාලා තලලා ඒ වගේ වත් පිළිවෙත් දීලා ඇයි මේ විදිහට තලන්නේ කියලා බැලුවාම ඇයි ඒ කට්ටියව දඬුවම් කරලා හරි යාමකට ගන්න ඕනේ දෙමව්පියෝ දඬුවම් කරන්නේ දරුවා හදාගන්න නේද එහෙනම් යෝගිවරු තපස්වරුන්ට ගුරුවරු ආචාර්යවරු උපාධ්‍යායවරු යම්කිසි අනුශාසනාවක් තරවටුවක් දඬුවමක් දෙන්නේ අර මේ පිරිවෙන් වල පොඩි ස්වාමින් වහන්සේලාට වේවල් වලින් ඒ වැඩිහිටි ආචාර්යවරු ගහන්නේ හැත්තරම පලි ගන්න නෙමෙයි දඬුවමකින් හරි හදා ගන්න නේද එහෙනම් අපේ ජීවිතවල අපි මේ කායානුපස්සනාව નિවැරදිව දකින්න නැති නිසා අපට දඬුවම් ලබන්න සිද්ධ වෙලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපට දඬුවම් කරනවාට අපි කැමති නැහැ බෑ විශ්වය අපිට දඬුවම් කරනවා දැන් මේක කොහමද නවත්තන්නේ දාන වානල නැති වෙනවා විවේකේ නැති වෙනවා පරිසරය අපට තෙනේ සුන්දර පැවැත්ම නැති වෙනවා අපේ මාර්ගයේ වැඩෙන එක හෙන හිටිනවා අවබෝධයේ ඊන වෙනවා ක්‍රමානුකූල ಗುಣධර්ම පිරියනවා දැන් මේක විශ්වයෙන් ලැබෙන දඬුවන්නේ දැන් මේ දඬුවම් වලින් බේරෙන්නේ කොහමද එහෙනම් මේ කායානුපස්සනාව අපේ ජීවිතයේ ප්‍රධාන කොටසක් අපේ ජීවිතයේ තියෙන උත්තරීතර ධර්මතාවයක් මේක අපි හැමෝම දකින්නට ඕනේ මේ කායානුපස්සනාව ලෝකෙන්න හැමෝටම වඩන්න පුළුවන් නියපිඩේ පස්වලටත් මේක තේරෙනවා මා පොළවේ පස්වලටත් තේරෙන හේතුව මේක ලෝක සත්‍යයටම තේරුම් ගන්න පුළුවන් ප්‍රාථමික මට්ටමේ සරලම වැටහීමක් චිත්තානුපස්සනාව තේරුම් ගන්න පුළුවන් ගොඩාක් පාරමී පිරිච්ච කට්ටියට ධම්මානුපස්සනාව තේරුම් ගන්න පුළුවන් පාරමිතාව 175ක් විතර පිරිච්ච කට්ටියට. ස්පර්ශය තුලින් අට ගන්නා වූ වේදනානුපස්සනාව තේරුම් ගන්න පුළුවන් පාරමිති පාරමිතාව අඩුම තරමින් 150ක්වත් පිරලා තිබුණොත්. හැබැයි මේ කායානුපස්සනාවට කිසිම පාරමිතාවක් අවශ්‍ය නැහැ. නවකයන්ට කියලා ප්‍රාථමිකව ඕනම කෙනෙකුට මේ දැන් ඉඳලා පටන් ගන්න පුළුවන්. මොකද පේන දේ පේන බව දැනගත්තාම ඇති. ඕකට ලොකු මහා ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. මොකද්ද මේක කෝපය? මොකද්ද මේක පුටුව? මේක මොකද්ද පිඟාන? ඔච්චරයිනේ දැනගන්න තියෙන්නේ. ඕකට මාළුක ප්‍රාරමිතාවක් අවශ්‍ය නැහැ. එහෙනම් ලෝක සත්‍යයටම සරලව වඩන්න පුළුවන් කමඨාණං. ලෝකේ ගොඩාක් අයට සෝතාපන්න වෙන්න සම්මාදිට්ඨියටපත් වෙන්න තියෙන සරල ක්‍රමයක් මේක. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ඇස්සරලා දකිනකොට මේ පේන සෑම භෞතික වස්තුවක්ම පටවි නිර්මාණයක්ම ඒ ඒ වස්තුව ඒ ඒ විදියට පේනවා කියලා වර්තමාණයෙන් අපි දැක්කාම ඒ වස්තුවෙන් එහාට සිත යවන්නේ නැතුව ඒ වස්තුවේ අභ්‍යන්තරයට එම නැත්තම් අතීතයට යවන්න නැතුව ඒ වස්තුවෙන් නවත්තන්න පුළුවන් නම් මොනතරම් සම්මාවක් තියෙන ආර්ය උත්තමයේද තාපසයා අපේ ජීවිතේ අඩුපාඩුවත් ඕක නේද? දැක්ක ගමම කෝපය මේක මෙතන නෙමෙයි අතන තියෙන්න ඕනේ. දැන් බලන්න අනාගතේට ලෝකයක් ඇදුවා. මොනාරි පිඟානක් දැක්කම අනේ මේක අතන තියන්න එපා. කවුද දන්නේ මෙතන තිබ්බේ කියලා අර තියලා ගිය කෙනා ඒක අතීතයේනේ. ඒ මනුස්සයා ඔයලා දඬුවම් කරනවා. පස්සේ මේක තියන්න ඕනේ අතනයි කියලා වල ඒක ගැන හිතලා තවත් කෙනෙකුට උපදේශයක් දෙනවා. දැන් යාගේ ජීවිතයේම ඉඳලා තියෙන අතීතයයි අනාගතයයි කෝ වර්තමානය අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙලා මිය පරලොවත් ගිහිල්ලා හැබැයි කිසිම දවසක එක මොහොතක්වත් යා වර්තමාන ඉඳලා නැහනේ හිටපු ජීවිත කාලය පුරාවටම යා ඉඳලා තින්නේ එක්කෝ අතීතේ නැත්නම් අනාගතේ කෝපය පිඟාන දැක්කා දැක්ක බව දැනගත්තා. ඒක කැමැතිනම් එතනම තියෙන්න හරියා. තියෙන්න ඒක අකමැතිනම් සුදුසු තැනක ගින් තිබ්බා. ඒක වර්තමානයේ තුළ සිද්ධියක්. කවුද තිබ්බේ කියලා අහන්න යන්නෙත් නැහැ. එතන තිබ්බොත් හොඳයි කියලා ඒක හිතලා ඒක එතනට යවන්න මේ සංවිධානය කරන්නෙත් නැහැ. මෙන්න මේ වර්තමාන අවබෝධය අපේ දෛනික ජීවිතය තුළට එන්නට ඕනේ. විශාල මුදලක් උපයන්න ඕනේ විශාල ධනයක් එකතු වෙන්න ඕනේ අනාගතයට මේ වගේ වත්කමක් තියෙන්න ඕනේ කියලා මෙයා ජීවිත කාලෙම අනාගතේන ජීවත් වෙන්නේ ඒ කාලේ අපට මෙහෙම වියදම් තිබුණා. ඒ කාලේ මෙච්චරක් වියදම් වුණා. වේරවිහාර ඇදුවා අපරාධ අපේ මුදල. ඒක තිබුණා නම් මෙච්චර පොලිය හම්බෙනවා. දැන් මෙයා ජීවත් වෙන්නේ අතීතයේ. ඒක හැදුවා පූජා කළා ඉවරයි. ඒක දන් දුන්නා ඉවරයි. කවුරු හරි කෙනෙක් ආවා වංචා කළා රැවට්ටුවා ඒක අපට අයිමි වුණා ඒක ඉවරයි ඒක හිතලා කම්පා වෙනවා නම් අපි අතීතයේ නේද පැලක් හදාගෙන ජීවත් වෙන්නේ අනාගතය නිර්මාණය කරනවා නම් අනාගතය සංවිධානය කරනවා නම් අපි මේ වර්තමානයේ නෙමෙයි අනාගතයේ පැලක් ගාගෙන ජීවත් වෙනවා. අපි කවදාවත් ඉන්න තැන ඉඳලාම නෑනේ. වෙන තැනකනේ ජීවත් වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයිලු අවිද්‍යාව කියලා කියන්නේ මේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන් නම් මෙන්න මේ අවිද්‍යාවෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම ඒකෙන දික්ටි දික්ටි මැත්තේ කියන ඒ විද්‍යාව උරුම කරගන්නවා එයා දාරුකීරිය බවටපත් වෙනවා එහෙනම් පේන හැම දෙයක් තුළම පේන දේ පමණක් දැනගත්තාම එතනින් එහාට කිසිම දෙයක් හොයන්න යන්නේ එතනින් එහාට කිසිම දෙයක් හිතන්න යන්නේ එතනට කලින් දේවල් හිතන්න යන්නෙත් නැහැ. ඒවා හොයන්න යන්නෙත් නැහැ. මෙන්න මේ මානසිකත්වය හුරු කරලා බැලුවාම එදා දවස අපට දිව්‍ය ලෝකෙටියා වාගේ පුළුන් ගොඩක් වාගේ පාවුනා වාගේ දැනෙනවා. හේතරම් සිතට කයට සෑල්ලුවක් දැනෙනවා. වර්තමානයේ එච්චර සුන්දරයි. සමහර දානශාලාවලට ගියාම ඒ පිඟාන්ගේම හරියට හොදලා නැහැ. ඉඳුල්ලේම තියෙන උපාසක කට්ටිය කෑම කාලා ඒ පිඟාන්නේ හරියට හොදලා නැහැ. ඉතුරු වෙච්ච දාන්නේ ගත්තට කමක් නැහැ කියලා සාංගික දේ නැවත ගීයාට පැවරුවාම ඒක කන්න බොණ්ඩ අයිතිය තියෙනවා. පිඟාන් ටික හොදලා යන්න එපාය. පිළිවෙලට ඒක නවලා යන්න එපාය. ලොකු ආන්දරු ආවා දැක්ක පිඟාන හරියට හොදලා නැඳුල් අරගෙන ජනේලෙන් එළියට විසි කරා. ඒකගෙන් ගලේ වැදුනා කෑලි වලට ඒක බිඳුණා. මොකද්ද ප්‍රශ්නේ කියලා බැලුවාම පිඟාන ඕදලා තියෙන්න ඕනේ කියලා එයා පූර්ව නිගමනයක් අදාගෙන මේ කෝපය හරියට හොදලා තිබෙන්නේ නැහැ කියන ඒ අතීතය තුල කම්පා වුණා මේක මේ විදිහට තියෙන්න ඕනේ කියලා අනාගතය ගැන බලාපොරොත්තු වුණා ඒ නිසා ඒ තාපසයා සම්පූර්ණ විකෘති මානසිකත්වයට ගොදුරු වෙලා දෙවනි කෝප්පය අතට ගන්නකොට ටක් ගාලා මම පිඟාන එක කොනකින් අල්ලගත්තා. ඇල්ලුවාම ඇයි කියලා මගෙන් ඇහුවාම කිව්වා සාමිනිය පිඟාන දෙන්න කාරණාව කියන්නම්. පිඟාන මට දීලා ඇහුවා ඇයි ඒක ඇල්ලුවේ කියලා. මං ඇහුවා ස්වාමිනියෝ වහන්සේට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. බලන්නකෝ ආම්දුරෝ මේව මොකවත් හොදලා නැහනේ. මේ මිනිස්සු කණ්ඩ බොණ්ඩවත් දන්නේ නැහනේ. කණ්ඩ දුන්නා මේ මිනිස්සුන්ට මේ පිඟානක්වත් හොදන්න දන්නේ නැහනේ. මේ මිනිස්සුන්ට මොකටද කෝප්ප? මොකටද මේ මිනිස්සුන්ට පිඟාන්? දැන් බලන්න මොනතරම් द्वේෂයක්ද කියලා. මම ඇහුවා අනේ ස්වාමිනී මේ පිඟානේ ඔබ වහන්සේ වළඳනවාද කියලා. අනේ නෑ මම පාත්‍රෙනේ වළඳන්නේ. එතකොට මේ පිඟානේ වළඳන්නේ කෑම කන්නේ කවුද? තවත් ගිහියෙක්නේ. කන කෙනාට මේක අපිරිසිදු නෑ ඕදායි. එයාට මේක ප්‍රශ්නයක් නැත්නම් ඒක උඩම එයා බත් දාගෙන කයි ඒක අපිට ප්‍රශ්නයක් නෑ නේද? අපි මේකේ දානේ වළඳනවා නම් විතර නේද අපි ඒක පිරිසිදු බව නඩත්තු කරන්න ඕනේ. ඒක පිය දාන්න ඕනේ, මද අහුවට තියන්න ඕනේ, රත් කරන්න ඕනේ. ඒ පාත්‍රේ නඩත්තු කරනවා වගේ පිඟන් නඩත්තු කරන අපි පිඟානේ කනවනන්නේ. අපි පාත්‍රේ වළඳනවා නම් පිඟාන පාවිච්චි කරන්නේ ගීයක් නම් ඒ ප්‍රශ්නේන්නේ තවත් ගීයකටනේ. ඊළඟ ඒ කුසලයේ තියෙන මිනිස්සයා එතනට දානෙ ගන්න ආවම ඒ මිනිස්සයාට ඒ ප්‍රශ්නේ බලපාන්නේ. ඒ මිනිස්සෙක් ඕදයි, එහෙම නැත්නම් ඒකත් එක්ක එක කාලයයි ඒක අපේ ප්‍රශ්නයක් නෑ. අපි මොකටද කෝප බින්දින්නේ? අපි ආව කෝප විඳින්න නෙමෙයිනේ. එතකොට එයාට 100 ඇති උනේ අනේ මම මෙච්චර මුලා වුණාද? එහෙනම් අපි කරන ගොඩාක් දේවල් වල විද්‍යාව නැති නිසා අපි අවිද්‍යාවෙන් උම්මත්තකේ වාගේ වැඩ කරන්නේ නැද්ද? සමහර බඩු මුට්ටු පාවිච්චි කරලා පරිභෝජනය කරලා හරියට පිරිසිදුව නැති වුනාම ඒක පොළේ ගන්න නැද්ද? ඇයි මේ தත්ත්වය ඇති වෙන්නේ? අපේ මානසිකත්වය විකෘති වෙලා විද්‍යාව නැති නිසා අවිද්‍යාවෙන් කටයුතු කරනවා. සමහර උපකරණ අරගෙන ඉගලා පාවිච්චි කරලා එනකොට මොට්ටයි. ඒක විසි කරලා දානවා කන්දෙන් පල්ලයට. ඇයි? ඒක මොට්ට වෙලා. ඒක වැඩක් නෑ. ඒක පාවිච්චි කරන්න දන්නේ නෑ. ඒ තරහා, ඒ द्वේෂය මේ පරිමාන්නේ. කායානුපස්සනාව තාම හරියට තේරිලා නැහැ. තමන්ගේ දෛනික ජීවිතය තුළ දකින දෙයින් එහාට යන්නේ නැතුව තමන්ගේ මනස කමඨාන තුළ ක්‍රියාත්මක කරවන්න දක්ෂ නැ මෙන්න මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. හැම කාරණාවක් තුළම අපේ කුටිය ඇතුලේ තියෙන බඩමුට්ටු උනන් අපි දෛනිකව පරිභෝජනය කරන සේනාසනයේ දේපොළ උනත් ඒ හැම දේ තුළම කායානුපස්සනාව තියෙනවා නම් කිසිම කෙනෙකුට කවදාවත් කම්පාවක් දුකක් අටගන්නේ නැහැ දකින හැම දේ තුළම ඒ භෞතිකයේ දකිනවා. ඒ පේන දේවල් පේන බව දැනගෙන ජීවත් වෙනවා. එතනින් එයාට එකක් හිතන්නේ නැහැ. එතනට කලින් එකකුත් හිතන්නේ නැහැ. ඒ මානසිකත්වය පුරුදු කරනවා කියලා කියන්නේ ඒ කාන්ත වශයෙන්ම සෝතාපන්න වෙන ආර්ය ශ්‍රාවකෙන්. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය අතුගාලා තිබුණාම අතුගාලා තියෙනවයි කියලා දැනගන්නවා. අතුගාලා නැති වුණාම අතුගාලා නැහැ කියලා දැනගන්නවා. බලන්න සාමාන්‍යර කට්ටිය වත් කරලා නැහැ කියලා වරලා. අද වත් කරන්න තිබු කට්ටියට දොස් කියනවා, බයිනවා. දැන් එයා අතීතය අනාගතය නඩත්තු කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල හැම මොහොතක් ගානේ මේ අතීතය අපිව ආක්‍රමණය කරනවා. අනාගතේ අපිව ගොදුරු කරනවා. ඇයි මේ දුර්වලකම් අපිට තේරෙන්නේ නැත්තේ? වටහා ගන්න නැත්තේ? අපේ චරිතයේ තියෙන දුර්වලකම් හදන්නට ඕනේ හැම මොහොතක් ගානේ හැම හිරියව්වක් ගානේ මම වර්තමානයේ ඉන්නවද මම වර්තමානයේ ඉන්න තාපසයෙක්ද මම මේ කටයුතු කරන්නේ ඇසිරෙන්නේ වර්තමානයේ තුලද මේක නිතර නිතර පරිසන කරලා බලන්න එපාය නිතරම ඒ අඩුපාඩු නිවැරදි කරන්න එපාය මොහොතක් පාසා මේක පිළිබඳව 100න් ඉන්න එපාය අපේ චරිතවල තියෙන ලොකුම දුර්වලකම තමයි වර්තමානයේ ඉන්න තමයි අපි මේ පැවිදි ජීවිතයට ඇතුළුනේ. හැබැයි වර්තමානයේ කවදාවත් ඉන්නෙත් නැහැ. වර්තමානයේ ඉන්නේ නැහැ කියන එක අඳුනගන්නෙත් නැහැ. එහෙම වර්තමානය පිළිබඳව අපට කිසිම සංකල්පයකුත් නැහැ. ඔය කාලා බිල හොයේ ඉන්නවා. නිදාගත්ත වෙලේ ඉඳලා නිින්ද යනකම්ම කල්පනා වෙන්නේ අතීතය නෙමෙයිද? පරණ දේවල් නෙමෙයිද? පෞගිය දේවල් නෙමෙයිද? එතකොට සම්පූර්ණම රාත්‍රියේම හිඳලා තියෙන්නේ අතීතයනේ. සමහර තාපසවරු නින්දට ගියාම මවන්නේ අනාගතේ. මෙච්චර කාලයකින් මේම වෙනවා මෙච්චර කාලයකින් මේ වෙන අනාගත ලෝක මවාගෙන එයා ඒක තුළ වින්දනයක් ලබනවා එහෙනම් තපස්සර කණ්ඩායම දෙකට බෙදිලා කණ්ඩායම අතීත ලෝකේ ඉන්නවා කණ්ඩායම අනාගත ලෝකේ ඉන්නවා එතකොට ගෞතම බුදුහාඳුර විතරද වර්තමානයේ ඉන්නේ සේනාසනේ ගත්තාම විහාර මන්දිරය ඇතුලේ බුදුහාමුදුරුවෝ විතරයි වර්තමාන ඉන්නේ. සේරම තපස්සරෝ කණ්ඩායමක් අතීතේ ඉන්නවා, කණ්ඩායමක් අනාගතේ ඉන්නවා. කිසිම කෙනෙක් වර්තමානයේ නැහැ. මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද මේක? මේ ලෝකයේ මොනතරම් පිරිච්ච අවස්ථාවක්ද මේක මෙන්න මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ මේ වගේ දුර්වලකම් අපේ ජීවිතේ පවතිනවා නම් අපිත් මේ වගේ අතීතයක නම් ජීවත් වෙන්නේ අපිත් මේ වගේ අනාගතයක නම් ජීවත් වෙන්නේ ඒක වර්තමානයේ බවට පත් කරගන්නට ඕනේ දැන් මම මෙතන මේ ආකාරයට ඉන්නවා කියලා දැනගත්තාම ඇති. ඇයි මම ඒ කාලේ එහෙම හිටියා? අනාගතේ මම මේ විදිහට ඉන්නවා කියලා ඇයි එහෙම එකක් නඩත්තු කරන්නේ? එතන වැරදුනා අපට. අනාගතය හදනවයි කියලා කියනකොට අනාගතය ගැන හිතනවයි කියනකොට එක අවදානමක් අපි මේ මොහොතේ කල්පනාවට ගේන්න කැමැති ඒ අවදානම තමයි අනාගතය මෙනෙහි කරන හැම කෙනාම ඉපදීමකුත් ඒක ඒක තුල නිර්මාණය කරමින් පවතිනවා. අනාගතය මෙනෙහි කරනවා කියලා කියන්නේම එයා ඉපදීමකුත් ඒකත් එක්ක හදමින් පවතිනවා. ඇයි මේක වැටහෙන්නේ නැත්තේ? අනාගතය කියලා කියන්නේම ඉපදීම තමයි. අතීතය කියලා කියන්නේ දුකක් තමයි මේ හදන්නේ. අතීතය මෙනෙහි කරනවා අතීතේ ජීවත් වෙනවායි කියලා කියන්නේ අනාගතයට එම නැත්තම් තවත් වර්තමානයේ අපි දුක වැඩි කරනවා කියන එක අතීතය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ සිදුවෙච්ච දුෂ්කර දේවල් දුක්සහිත දේවල් රැවටින් ඒ වගේ තාඩන පීඩන මෙනෙහි කරනවා ඒ වෙච්ච අසාධාරණකම් මෙනෙහි කරනවා ඒක හිතලා හිතලා ගැටෙනවා द्वේෂය වෛරය ඇති කරගන්නවායි කියලා කියන්නේ පවතින වර්තමානයේට අපි දුක වැඩි කරනවා එහෙම නැත්නම් අනාගතයට අපි දුක ඒකරාශී කරනවා කියන එක නේද මොනතරම් අපි දුර්වලද අපේ ඔළුවට අපි ගිනි අඟුරු එකතු කරන හැටි මොනතරම් දුර්වල චරිතයක්ද අපි. තියෙන දුක මදිවට මේක නිවා ගන්න බැරි වෙන්නකොට තව තවත් අතීතයේ තියෙන දේවල් තැදලා ඇදලා මෙතනට අරගෙන තවත් වර්තමානයේ දුක වැඩි කරගන්නවා අනාගතයට තවත් දුක් විඳින්න තවත් දුක එකතු කරගන්නවා අපි තපස්සරු නෙමෙයි ගීයට වඩා අන්තයි මෙන්න මේ දුර්වලකම් નિවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු හදාගන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙන මේ අඩුපාඩු මේ දැන් අනිවැරදි කරගත්තේ නැත්නම් මේ දුර්වලකම් අපේ අදාගෙන මේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියේ නැත්නම් නැවත මිනිසත් බවක් ලැබෙයි කියලා කිසිම දේශනාවක සඳහන් වෙලත් නැහැ. නැවත මිනිසත් භවය ලැබෙයි කියලා දේශකයන් වහන්සේ පොරොන්දු වෙන්නෙත් නැහැ. ඇයි වැඩුවේ නැත්තම් එයා ගොඩාක් දුරට යන්නේ പ്രേත ලෝක භූත ලෝක වලට තිරිසන් ලෝක වලට එයා කොහමද නැවත මිනිසක් භවයට එයි කියලා අපි පොරොන්දු වෙන්නේ මිනිසක් භවයට එන්න මිනිස් ගුණධර්ම වඩන්න එපාය මිනිසක් භවයට එන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න එපාය මිනිසක් භවයට එන්න එයා ඒ නිවැරදි මාර්ගය තුල ජීවත් වෙන්න එපාය මේවා මොකවත් නැ අනිත් අයට බැන බැන නිඳා කරගෙන එලා දැකගෙන අනිත් අය විවේචනය කරගෙන පංචකාම පිනෝපිනව පෝසත් වෙන්න මිනිසුන්ගේ දේපොළ ටික එකතු කර කර ඉන්නකොට කොහොමද අපි ආර්ය මාර්ගය තුල ඉන්නවයි කියන්නේ කොහොමද මිනිසත් භවයට එන්න එනවයි කියලා පොරොන්දු වෙන්නේ කවදාවත් මිනිසත් භවයක් නම් ලැබෙන්නේ නැහැ එහෙනම් අපි මේ පුරුදු පුහුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන මේකේන කායානුපස්සනාව අපි මනාකොට තේරුම් ගන්නට ඕනේ වර්තමානයේ තුල ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ අනාගතේ අපි හිතනවා කියලා කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ අනාගතේ මානසිකත්වයෙන් ජීවත් වෙනවායි කියලා කියන්නෙම ඒ කියන්නේ ඒක තාම සිද්ධ වෙලා නැහනේ අනාගතේ සිද්ධ වෙන්න දෙයක් නේ සිද්ධ වෙන්න නම් මම එතනට යන්න එපාය ඒ කියන්නේ මේ භවය නේද දික් කරන්නේ අර රබර් පැටියක් අදිනවා වාගේ අඟලක් දෙකක් තියෙන රබර් පැටිය අඟල් 8ක් 10ක් විතර දිගට හදිනවා වාගේ මම මේ පැවැත්ම හදිනවා සසර දික් කරනවා නැවත ඉපදිලා දුක් විඳින්න මම පැවැත්මක් හදනවා ඇයි මේ අනාගතය තුල මෙන්න මේ මේකක් මං හදනවායි කියලා මට වැටහෙන්නේ නැත්තේ හැම දෙයක්ම ලැබෙනවා ලැබෙනකන් ඉන්න ලැබුණාම දැනගන්න හැමදේම අයිමි වෙනකන් ඉන්න අයිමි වුණාම අයිමි වුණ බව දැනගන්න පේන දේවල් පේන බව දැනගන්න පවතින දේවල් පවතින බව දැනගන්න ගනුදෙනු කරන පරිභෝජනය කරන හැමදේම පරිභෝජනය වෙන බව දැනගන්න බලන්න මෙච්චරනේ වඩන්න තින්නේ මේකට අපිට ආචාර්ය උපාධියක් ඕනේද මේකට විශ්වවිද්‍යාලය කියලා අවුරුදු 12ක් විතර පටපාඩම් කරන්න තියනවාද මොකවත් නැහැ මේකට ආයන්න ආයන්න දැනගන්න අවශ්‍යත් නැහැ නැහැ. මොකටද අකුරු අවශ්‍ය මේකට? තියෙන දේ තියෙනවයි කියලා දැනගන්න මොකටද අපට අධ්‍යාපනයන්? ඒකනේ අත් අවුරුද්දෙන් රාත්තුනේ. මේකට විශාල ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. සිවුර සිවුර බව දැනගන්නවා. අපි පරිභෝජනය කරන දාණය දාණය බව දැනගන්නවා. අපි ජීවත් වෙන පරිසරය පරිසරේ බව දැනගන්නවා. ගස් ගල් ගස් ගල් බව දකිනවා. එතනින් එහාට කිසිම දෙයක් කල්පනා කරන්නේ එතනට කලිනුත් කිසිම දෙයක් කල්පනා කරන්නේ මේ සිත අතීතයේ අනාගතයේ ජීවත් වෙන්න අයිමි කරනවා ඒ උරුමකම මෙයව නිතරම වර්තමානයේ තබා ගන්නවා මෙච්චරනේ වඩන්න තින්නේ පුරුදු කරන්න තින්නේ එහෙනම් මේ ධර්මතාවයේ යම්කිසි තාපසයක වඩනවා නම් මෙන්න මේ මාවතේ යම්කිසි කෙනෙක් පුරුදු පුහුණු කරනවා නම් හැම මොහොතෙම වර්තමානයේ ජීවත් වෙනවා නම් අන්න ඒ තාපසයාට විතරලු මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න පුළුවන්. එයාට විතරලු මේ දුකෙන් එතර වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඉඳලා අපි මේ කායානුපස්සනාව වඩන්නට ඕනේ. වර්තමානයේ තුල අපි ජීවත් වෙන්නට ඕනේ. අපි කරන හැම කමඨාණක්ම හැම භාවනාවක්ම පුරුදු පුහුණු කරන හැම ගුණධර්මයක්ම මේ කියන වර්තමානයේ තියෙන්නට ඕනේ. අපිට පුංචි කාලේ තපස් රකින්නකොට දෙයක් පුරුදු කරනවා කොහමද? දවසට ಗುಣ වඩන්න මෙච්චර ප්‍රමාණයක් කියලා අපිත් ඒවා පුරුදු පුහුණු කරනවා. හැමදාම මේ ගුණේ වඩනවා. වැඩුවා මේ ගුණේ දෛනිකව චරිතයත් එක්ක එකතු කරනවා. ඒ ගුණය තුලින් ජීවත් වෙනවා. මොකක්ද ඒක ගුණයන් යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එයා කතා කරනකම් කට හරින්නේ නැහැ. එයා කතා කරලා ඉවර වෙලා අපෙන් ප්‍රශ්නයක් අහනකම් අපි උත්තර දෙන්නෙත් නැහැ. මෙන්න මේක ගුණයක් ලෙස වඩනවා. අද මේ මුළු මහා සමාජයේම තියෙන අඩුම ගුණය මේක. ඇයි කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට කතා කරන්න දෙන්නේ දේශකයන් වහන්සේට කතා කරන්න දෙන්නේ උපදේශකයාට උපදේශනය දෙන්න දෙන්නේ මැදින් පැනලා කතා කරනවා විනාඩියෙන් විනාඩියට අදහස් පාල කරනවා. ඒ නිසා ඒ අයට තමන්ගේ අදහස කියන්න විශාල බාධාවක් ගොඩනගෙනවා. අපේ වාචාලකම එක අපිට නේද ඒක ප්‍රශ්නේ. ඇයි ඒ වාචාලකම තවත් කෙනෙකුට ප්‍රශ්නයක් උනේ? අපේ අධික කතා කිරීමේ දුර්වලකම ඒක අපේ ප්‍රශ්නයක්. ඇයි තවත් කෙනෙකුට ඒක පීඩාවක් කරන්නේ? තවත් කෙනෙකුට විඩාවක් ඇති කරන්නේ? අපි ගොඩාක් කතා කරන්න කැමති නම් අපිට කතා කරන එක සතුටුදායක නම් කාන්තාරයක් වාගේ තැනකට බස් එකෙන් ගිහිල්ලා බෑලා තනියෙන් වාඩි වෙලා මාසයක් විතර කතා කරාට කමක් නැහැ. කවුරුත් ඒකට නඩු දාන්නේ ඇයි තනියෙන් කතා කරන ඇති වෙනකන් කතා කරලා සන්තෝෂ වුණාට ඒකට කාටවත් පෞසිද්ධ වෙන්නේ ඇයි තවත් කෙනෙකුගේ කනට එන්න කතා කරන්නේ. තවත් කෙනෙකුගේ විවේකයේ නැති වෙන්න කතා කරන්නේ තවත් කෙනෙකුට බාධා වෙන්න කතා කරන්නේ තවත් කෙනෙකුට ඉන්සා වෙන විදියට කතා කරන්නේ ඔතන නේද අපේ තියෙන අනාර්යකම එළියට පිළිඹු වෙන්නේ ඔතන නේද අපේ අසත්පුරුෂකම තව තවත් දැඩි වෙන්නේ ඔතන නේද අපේ අවිද්‍යාව වැඩි දියුණු වෙන්නේ එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමේවත් හරියට දන්නේ නැහනේ. අපි තාම මේ ලෝකේ මිනිසත් භවයේ ජීවත් වෙන ක්‍රමවේදේවත් තාම ඉගෙනගෙන නැහනේ. අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට, කයට දුක් දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය තුල නැත්තම් අපි මේ මිනිසත් භවයවත් අඳුරගෙන නැහනේ. එහෙනම් සෑම මොහොතක් ගානේ අපි මේ තපස් ජීවිතය ගත කරනකොට අපි වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මේ නිවැරදි දැක්ම කියන මේ කාරණාව නිවැරදිවම අපි දකින්න පාය දුක දුක ඇතිවීමට හේතුව නිදාස් වෙන ක්‍රමය ආ නිදාස් වෙන මාර්ගය කියන මේ හතර අපි හරියට දකින්න පාය එහෙනම් අපි කවදාවත් මේ කියන සම්මාව නිවැරදිව දැක්කේ නෑනේ මොකද්ද දුක මොකද්ද දුක ඇතිවීමට හේතුව මොකද්ද Nirodhaය මොකද්ද Nirodha වෙන මාර්ගය මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව මේ සම්මා දිට්ඨිය කියලා ඇහුවාම අපට දෙන්න තියෙන සරල උත්තරයක් නාම රූප නාම රූපත් එක්ක සලායතන ගනුදෙනු කරනකොට තමයි දුක ඇති වෙන්නේ දුකට හේතුව ඒ ගනුදෙනුව තුළ ඇලීම් ගැටීම් තිබිච්ච නිසා නිරෝධය කියන්නේ ඇලීම් දෙකින් ගැටීම විද්‍යාවෙන් දැකලා ඒකෙන් නිදහස් වීම. මොකද්ද මාර්ගය? මේක තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජීවත් වෙන එක. බලන්න දැන් මෙතන චතුරාර්ය සත්‍යන්නේ මේ කියන සම්මාදිටිය දැක්කේ. මීට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියනද අපේ ජීවිතය පුරුදු කරන්න? මීට වඩා කමඨාණක් අවශ්‍යද අපට මේ ලබාවු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න? ඇයි මේ සරලදී අපි තේරුම් ගත්තේ නැත්තේ? මිනිසත් භවයේ මේ වෙනකොට 8ක් 70ක් ගිහිල්ලානේ අවුරුදු. දන්නේම නැතුව අපි කාලා බීලා පංචකාම ලෝකෙන්නේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඉඳලා මේ සම්මාදිට්ඨිය වඩමු. දැන් ඉඳලා මේ සම්මාදිට්ඨිය පුරුදු පුහුණු කරමු. අපි ලබාපු මිනිසත් භවයේ දුර්වලකම් නිවැරදි කරගනිමු. දකින දේවල් හැම එකක්ම දැක්කා කියන තැනෙන් සීමා කරන්න. ඒකින සම්මා දිට්ඨියෙන් සීමා කරන්න. ඒක ඇයි මෙතනට ආවේ? කවුද මේක තිබ්බේ? ඇයි හේදුවේ නැත්තේ? කවුද මේක පාවිච්චි කරලා දාලා ගියේ? කවුද මේක පිළිවෙල නොකරුවේ? කවුද මේක පිළිවෙල කළේ? කවුද මේක අරගෙන ගියේ? මේ කියන හැම අදහසක් තුළම තියෙන්නේ අතීතයයි අනාගතයයි. ඒ කියන්නේ මේ තාපසයා කිසිම මොහතක වර්තමානයේ ඉන්නේ නැහැ. එහෙනම් අපි මේ කමඨාන වඩනකොට අපි මේ වර්තමානයේ දකිනකොට මේක පිළිවෙලට තියෙනවා මේක පිළිවෙලට නෑ එච්චරක් දැනගත්තාම ඇති මේක හොදලා මේක හොදලා නෑ ඒක දැනගත්තාම ඇති මේක තියෙනවා අර කරංගිල්ල අරංගිය බව දැනගත්තාම ඇති මොකටද අරංගියේ මිනිස්යාගේ ලිපිනේ හොයන්නේ නඩු දාන්නද එහෙම නැත්නම් නඩු කියන්නේ අපි පෙරක දෝරුවාද? අපි තපස්කම ගත්තේ පෙරක දෝරුවෙක් වෙන්න නෙමෙයි, නඩු කියන්න නෙමෙයි. අපි තපස්කමට ඇතුළුනේ rahat වෙලා පිරිණිවන් පාන්න, තියෙන දේ පරිභෝජනය කරන්න, නැති දේ මනසින් අත්හැරලා දාන්න, නැති දේ නැති වෙච්චාවේ මොකටද ඒක නැවත නඩු කියලා අරන් එන්නේ? ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැහනේ. තියෙන දෙයින් එයාගේ ජීවිතය පරිමා ගන්න දක්ෂ නැහනේ. කොයි එයාගේ තපස් ගුණ ධර්ම මොකවත් වැඩිලා නැහනේ. මෙන්න මේකේන සම්මා දිට්ඨිය අපේ ජීවිතවල වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ හැම මොහොතක් ගානේ මේකේන සම්මා දිට්ඨිය තුළ ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ දකින හැම රූපයක් තුළම මේකේන සම්මාදිට්ඨිය පවතිනවා. හැම භෞතික වස්තුවක් තුළම මේක පවතිනවා. ඒක දැක්කාම වටිනාකම දැක්කද? බලාපොරොත්තුවක් ඇති වුණාද? ඒක මගේ කියන අයිතිවාසිකම් ඇති වුණාද? ඒක තුළ තියෙන යම්කිසි අකටයුත්තක් ගැන සිහි වුණාද? දැන් මේ ගනුදෙනුව තුළ අපට දුක ඇති වෙනවා. එහෙනම් නාම රූප වලින් ඇති වෙච්ච භෞතික වස්තු තියෙනවා. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 මේ නාම රූපත් එක්ක ගනුදෙනු දුරු කරනකොට අන්න දුකට හේතු ඇති වෙනවා හැලීම් ගැටීම් තුලින්. නිරෝධ කරන ක්‍රමය තමයි ඒ ඇලීමයි ගැටීමයි මේ ගනුදෙනුවයි විද්‍යාවෙන් දැක්කාම හැලීම් ගැටීමෙන් නිරෝධ වෙනවා අන්න දුක නැති කරන ක්‍රමවේදය එතන නිර්මාණය වෙලා දුක නැති වෙනවා ඒ නැති කරපු මාර්ගය මොකද්ද? අර කියන නාම රූප ටික භෞතික වස්තු ටික ආයතනයෙන් ගනුදෙනු වුණා. ඒ ගනුදෙනු වෙනකොට හැලීම් ගැටීම් ඇති වුණා. ඒ හැලීම් ගැටීම් නිසා අවිද්‍යාව ඇති වුණා. ඒක විද්‍යාවෙන් දැක්කා. දැක්ක නිසා නිරෝධ වුණා. නිරෝධ වීමෙන් නිදාස් වුණා. මේක තමයි දුක නැති කරන මාර්ගය. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩුවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කායානුපස්සනාව වැඩුවා. සම්මා දිට්ඨිය ඇති වුණා. ඒ සම්මා දිට්ඨිය ඇති ඇති උනේ ඒ සම්මාදිට්ඨියෙන් අපි දැක්කේ අචතුරාර්ය සත්‍යයෙන් නේද බලන්න මේ ධර්මය මේ ක්‍රමයට අපි මේක පුරුදු පුහුණු කරනකොට මේ කමඨාන තුළ මේ ආකාරයට ජීවත් වෙනකොට හැම මොහොතක් ගානේ අපේ කමඨාන මේ විදිහට පුරුදු පුහුණු කරනකොට දන්නේම නැතුව අපි අපේ මිනිසත් භවයේ අවසන් කරගන්නවා දන්නේම නැතුව අපි නිරෝධ සමාපත්තියට කිට්ටු වෙනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේකෙන් සම්මාදිට්ඨිය වඩන්නට ඕනේ මේ සම්මාදිට්ඨිය මේ ආකාරයට පුරුදු පුහුණු කරන්නට ඕනේ මේ කමඨාන තුළ මේ චරිතය තුල ජීවත් වෙන්න අපි අපේ මිනිසත් භවයේ දක්ෂ කරන්නට ඕනේ. එහෙනම් සෑම මොහොතක් ගානේ මේ තප්පරේ ඉඳලා අපි කමඨාණක් වඩනවා, අපි ආර්ය මාර්ගය පුරුදු පුහුණු කරනවා. ඒ තමයි අපේ නෙතට ගැටෙන සෑම වස්තුවක්ම භෞතිකයක්ම දැක්කා දැක්කා පමණයි කියන තැනට සීමා කරනවා. හදේ ඉඳලා මගේ නම මොනවා වුණත් කමක් නැහැ. හදේ ඉඳලා දේශකයන් වහන්සේ මේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට අලුතෙන් නමක් දෙනවා. අලුතෙන් උප්පන්නයක් ලියාපදිංචි කරනවා. ඉඳලා සියලුම කෙනාගේ නම හද ඉඳලා දාරුකීරිය එහෙනම් අපි හැමෝම හද ඉඳලා දාරුකීරිය එහෙනම් දාරුකීරිය ඒ කියන ඒ උත්තමයන් වහන්සේ රාත් වෙන්න වඩපු කමඨාන වඩනවා දික්ටි දික්ටිමත් ඒ කියන කමඨාන දැන් ඉඳලා පුරුදු කරනවා හැමදේම තියෙන දේ තියෙන විදිහටම දැනගන්නවා ඒක පිරිසිදුද අපිරිසිදුද අපිරිසිදු නම් අපිරිසිදු විදිහට තියෙන බව දැනගන්නවා පිරිසිදු නම් පිරිසිදු විදිහට දැනගන්නවා එහෙනම් අපි ඒක පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන බව දැනගන්නවා දැන් ඒක පිරිසිදු පිරිසිදු ලෙස පවතිනවා පිරිසිදු ලෙස පවතින බව දැනගන්නවා එහෙනම් අතීතයක් අපිටන නිර්මාණය කරන්නේ අනාගතයක් නිර්මාණය කරන්නේ එතන සංගවිච්ච අතීතයක් හොයන්නෙත් නැහැ එතන නිර්මාණය කරන්න තියෙන අනාගතයක් ගැන අපි සංවිධානය කරන්නෙත් නැහැ එහෙනම් වර්තමාන මොහොත දකිනවා වර්තමාන මොහොත තුල ජීවත් වෙනවා වර්තමානයේ තුලින් කර්ම ටික නිරෝධ කරනවා අවෝසි කරනවා එහෙනම් කර්ම අවෝසි කරන කමඨාණක් මේ වඩන්නේ මොකද්ද අතීතයේ කර්ම නිර්මාණය වුණාම වර්තමානයේ දුක ඇති වෙනවා අනාගතයේ දුකක් එකතු වෙනවා එහෙනම් අති අනාගතය ගැන මෙනෙහි කරාම අනාගතයේ ඉපදීමකුත් පැවැත්මකුත් නිර්මාණය වෙනවා වර්තමානයකටත් අනවශ්‍ය දුකක් ඇති වෙනවා අද දවසට අද පැය 24ට අද තියෙන දුක ඇති හේතුව අපි කලින් සංසාරයේ අනන්ත ප්‍රමාණ හේතු අදාගෙන ආපු නිසා කාලයේ දීපේ දේශේ කුලයේ මව තීරණය වුණා ආයුෂ වන්නේ සැපේ බලයේ පඤ්ඤාව තීරණය වුණා ඒකට අනුව අපි ජීවත් වෙන සම්පූර්ණ ආයුෂ තීරණය වුණා නම් හැම පැය 24 අපේ දුක සැප දෙකම තීරණය වෙලා නේද ඒක කල්ැතුව ඒක සංවිධානයේ වෙලා විශ්ව ධර්මතාවය තුලින් එහෙනම් අද පැය 24ට හම්බෙන්න තියෙන දුක අදට සෑයයි ඇයි ඊයේ දුක අදට ගේන්නේ ඇයි එට දුක අදට අදගන්නේ ඒ කියන්නේ අපි අනවශ්‍ය ප්‍රශ්නයක් මේ කරන්නේ අද දුක අද පමණක් සෑයීමටපත් වෙන්න අද දුකට ඊයේ දුක එකතු කරන්නත් එපා. එත දුක මෙතනට ගෙන්න ගන්නත් එපා. ඒකෙන් අපට අනවශ්‍ය දුකකුත් අනවශ්‍ය විඩාවකුත් අපිට ඇති වෙනවා. එහෙනම් හැම තාපසයක්ම දැන් ඉඳලා දාරුකීරිය සරණං ගච්ඡාමි කියලා ඒ දාරුකීරිය කුමක් වැඩුවද? කුමන නිරෝධ සමාපත්තිය තුලින් රාත් වෙලා පිරිනිවන් පෑවද? අන්න ඒ නිරෝධ සමාපත්තිය දැන් ඉඳලා අපි වඩනවා, පුරුදු පුහුණු කරනවා. හැම මොහොතක් ගානේ වර්තමානයේ තුල ඉන්න වර්තමානයේ ඒ අද දවසේ දුක දුකට සීමා වෙන්න ඒ දුක ගෙවිලා යන්න අරින්න කිසිම දුකක් අලුතෙන් එකතු කරන්න එපා අතීතයේ ගෙවිච්ච දුක අලුත් කරගන්නත් එපා එතවනින්න තියෙන දුක ණයට ඉල්ලා ගන්නවා වගේ ඒක ඉල්ලාගෙන අද ගෙවන්න යන්න එපා ඒ විදිහට අපේ සියලුම දුකයි සපයි අද දවසේදී ගෙවුනාම ඒ දවස නැවත දීර්ඝ වෙන්නේ නැත්නම් එටට කල්යන් නැත්නම් එට දවස වෙනකොට අද දවසේ වැඩ ඉවරයි අද දවසට අදාළ කර්ම ඉවරයි හෙට දවසේ ඒ විදිහටම දුකයි සපයි කියලා කියන කුසලයක් අකුසලයි ගෙවලා ඉවර කරාම හෙටත් ඉවරයි. එහෙනම් දවසක් අර දවසක් අපේ ඉදිරියට යනකොට සෑම පසු වෙන පැය 24ක් ගානේ අපේ කුසල් අකුසල් ගෙවෙනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි ක්‍රමානුකූලව නිරෝධ සමාපත්තියට ලං වෙනවා. රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් මේකෙන සම්මා දිට්ඨිය, ඒකෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් කායානුපස්සනාවෙන් අපි වඩන්නට ඕනේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ඒකෙන චතුරාර්ය සත්‍ය තුලින් මේක පුරුදු පුහුණු කරන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන මේ අවබෝධය හොඳට සිතේ ධාරණය කරගන්න හැම මොහොතක් ගානේ හැම තප්පරයක් ගානේ නැවත නැවත මෙනෙහි කරන්න නිතරම සීය මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා මේ ඉතුරු වෙලා තියෙන ආයසිත කාලය තුල ඒකාන්ත වශයෙන්ම රාත්බෝධයෙන් පිරිනිවන් පාන්නට මේ අවබෝධය මේ තුලින් ලබා ලබාගත්තා ප්‍රඥාව දැනුම අත්දැකීම සියලෝම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි